සදහතුනි මේ දිනවල ප්‍රතිවේක්ෂා වැඩසටහනේ අපි කතා බහට ලක් කරන මාතෘකාව තමයි පංච නීවරණ. ඉතින් අද දවසේදී පංච නීවරණ ඇසුරෙන් ඔබට පැන නගින ගැටලු පිළිබඳව සාකච්ඡා කරන්නට තම් සභා මණ්ඩපයට වැඩම කරන්නට යෙදුණු කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති වැවුඩ දොඩම්තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසනාධිපති කම්මට්ටානාචාර්ය විනයාචාර්ය විද්‍යාවේදී පූජනීය උඩතුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි සාදු නාදනම්වා নমස්කාර පූර්වකව මේ උතුම් ධම් සභා මණ්ඩපයට පිළිගනිමු අවසරයි අපේ හාමුදුරනේ සාදු සාදු සාදු අපේ හැමදෙරෝනේ මේ දිනවල අපේ කාමච්ඡන්දය පිළිබඳව පසුගිය සඳුදා දවසේ ආරම්භ කළා. ඉතින් ධර්මදේශනාවන් ද්විත්වයක් මේ වන විට ශ්‍රවණය කර තිබෙන්නේ. ඉතින් ඊයේ දවසේදී අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් වැඩම කරලා අපි සාකච්ඡා මණ්ඩපයක් ඊයේ දවසේ පැවැත්වුවා. ඉතින් අද දවසේදී කාමච්ඡන්දේ පිළිබඳව සදැහැති ඔබට පැන නගින ගැටලු පිළිබඳවයි අපි මෙලසින් කතා බහකට ලක් කරන්නට සූදානම්. අපි හම්දුරුනේ පළවෙනි ප්‍රශ්නය ඔබ වහන්සේගෙන් දැනගන්නට කැමතියි. කාමච්ඡන්දේ යනු කාම ලෝකයට ඇති කැමැත්තයි. මේවා දුරු කර ගැනීමෙන් සාමාන්‍ය ජීවිතයේ පැවැත්මට බාධාවක් නේද? ඒ පිළිබඳව ඔබ වහන්සේ මොන වගේ අදහසක් දක්වන්නේ? ඔව්. තෙරුවන් සරණයි හැමදිනාටම කාමච්ඡන්දය කියන්නේ කාම ලෝකයට තියෙන කැමැත්ත. එතකොට කාම ලෝකයට තියෙන කැමැත්ත අයින් වීම කැමැත්ත අයින් වීම සාමාන්‍ය ජීවිතයට බාධාවක් වෙනවද කියන ගැටලුවයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. එතකොට අපි බලන්න වෙනවා කාමච්ඡන්දය තිබීමෙන් සාමාන්‍ය ජීවිතයට මොකක්ද වෙන්නේ කියලා. යම් වස්තුවක් කෙරෙහි කාමච්ඡන්දයක් නැත්තම් ලොකු කැමැත්තක්, ලෝභයක් දැන් ඔක අර්ථ දැක්වීම අපි ගත්තාම අපි ඒකට කියනවා කාම මුර්ජාවක් කියනවා. කාම ස්නේහයක් කියලා කියනවා. එතකොට කාම ඡන්දයක් කියලා කියනවා. ඉතින් මේ වගේ කාම තණ්හාවක් කියලා කියනවා. මේ වගේ මේ හැම දෙයකම දැන් තණ්හාව තියෙන වස්තුවක් ගන්නද තණ්හාව තියෙන වස්තුවක් මතක් වීමෙන් ඇතිවෙන මතක් වෙනකොට ඇති වෙන්නේ සතුටක්ද පීඩනයක්ද මතක් වෙනකොට අපි අපිට තණ්හාව තියෙන දකින්න ආසාවක් තියෙන වස්තුවක් මෙතන නැහැ මතක් වෙනකොට ඇති වෙන්නේ පීඩනයක් එහෙමයි එතකොට දැන් තණ්හාව තියෙන දේවල් අපි මිනිස්සු රණ්ඩු වෙනවා නම් රණ්ඩු වෙන්නේ. ඇන කොටා ගන්නවා නම් ඇන කොටා ගන්නෙ. මරා ගන්නෙ. බැනගන්නේ. මේ හැම දෙයක්ම මොන හරි වස්තුවක් මුල් වෙලා නම් ලෝභීව තණ්හාවෙන්, සිහි මුර්ජාවෙන්, පීඩණයෙන් ඉන්න දේවල් හින්දාද නැද්ද? එතකොට අපි අහලා තියෙනවා අපි අපි දන්නවා මානසික පීඩනය කියලා. මේ පීඩනය නැති වෙන්නේ Taman කැමති දේවල් නොලැබීම හින්දාද නැද්ද? එතකොට දැකලා තියෙනවද මේ ලෝකේ සමහර ගිහි පින්නතුන් පවා හරිම උපේක්ෂාවෙන් ජීවත් වෙන අපේ වැඩිහිටිය අය සමහර අය කිසිම මේ ලෝකේ පීඩනයක් නැති වුණත් හරි උපේක්ෂාවෙන් ජීවත් වෙන. ඒ කියන්නේ يعني පීඩිත අය පීඩණයට පත් වෙන අවස්ථාවල මේ තන අය දැන් ගෙදරක මල ගෙදරක් වුණා කියලා හිතන්න. ඔක්කොටම තියෙන එකම දුක නෙවෙයිනේ. එහෙමයි. ඔන්න බලන්න මැරිච් එක්කෙනා පිළිබඳ ඡන්දය වැඩි. කෙනාට තමයි වැඩියෙන්ම දුක. ඒක අඩු අයට නමුත් සමහර අය ගොඩාක් යුතුයකම් කරලා. එහෙම. යුතුයකම් ටික කරලා තමන්ගෙන් වෙන්න ඕන හැම දෙයක්ම බල්ලා හදලා කරලා මම අහනවා මේ කාමචන්දය කියන්නේ හිතේ ඇති වෙන ඒ වස්තුව කෙරෙහි තියෙන අධික කැමැත්ත. ඒක හරියට පීඩිත කැමැත්තක්. ඒක අයින් වුණා කියලා අවබෝධයෙන් අයින් වෙනකොට ඒ පිළිබඳව ඇතුලේ තියෙන ඒ අධික කැමැත්ත අයින් වුණා කියලා ලෞකික ජීවිතය විනාශ වෙන්න හේතුවක් නැහැ. හිතේ තියෙන කැමැත්ත විතරයි අයින් උනේ. ඒකට සා ඉතා සාමාන්‍ය විදිහට ලෞකික ජීවිතයක් අවබෝධයෙන් අරගෙන යන්න පුළුවන්කම තියෙනවා. එහෙම. හරි ඉතා අවබෝධයෙන් අරගෙන යන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්තම් වෙන්නේ එහෙම ඒවත් සබා ගැනීමෙන් තමයි ගොඩක් වෙලාවට ලොකු බාධා ඇති වෙන්නේ. එහෙම. මේ බාධා අතර අපිට සමහර වෙලාවට මම අර කලින් කිව්වා වගේ මිනිමරුම් දක්වාම යනවා මේක උපරිම තත්ත්වයේ මිනිමරුමක් දක්වාම යනවා. ඉතින් ඒකින්ද මේ අපි තව සාකච්ඡා ඉස්සරහට අරගෙන යනකොට තේරෙයි මේවා තබා ගැනීමෙන් තියෙන විශේෂයෙන් අපි මෙතෙන්ට ඉදිරිපත් වෙලා තියෙන ප්‍රශ්නේ කාමච්ඡන්දය ගැන කියලා විතරයි. නමුත් නීවරණ ධර්මයන් ගැන අපි කතා කරන්නේ. ඒකේ පළවෙනි එක කාමච්ඡන්දය. එතකොට මේවා තබා ගැනීමෙන් සිද්ධ වෙන ගැටලුව මොකක්ද කියන එක අපිට පැහැදිලි කරගන්න පුළුවන්. ඇත්තටම අපිට ජීවිතේ අදාළ ඉලක්කයකටවත් තියාගන්න බෑ මේවා ප්‍රබල නම්. එහෙමයි. බොහොමත්ම පින් අපේ ස්වාමින් වහන්සේ සදහතුනේ අපි මේ ජීවිතය ගත කරන්නේ බොහෝ අභියෝග, බොහෝ බාධක, බොහෝ කම් කටළු මැත්තේ. ඉතින් මේ ලෝතර ශ්‍රී සත්‍යයෙන් ඔබේ ජීවිතයට යම් කිසි හෝ අත්වැසිල්ලක් ලැබෙනවා නම් ඒ අත්වැසිල්ල තුලින් ඔබේ ජීවිතය ඔබ සාර්ථක කරගන්නට ඔබේ ජීවිතේ නිවැරදි මඟකට රැගෙන යන්නට ඔබට හැකිනම් ඔබ සාර්ථක පුද්ගලයෙක්. ඔබේ සාර්ථකත්වය රඳාපවතින්නේ ඔබ කරන කියන දේවල් මතයි. ඉතින් ඔබ හැම විටම සාර්ථක මිනිහෙක් වන්නට හැමදාම උත්සාහ ගන්න. ඔබේ සාර්ථකත්වය පිටුපසින් අපි හැමදාමත් ඔබත් සමගින් රැඳෙනවා. බෞද්ධ නාලිකාව මේට වසර 11 11කට පමණ ඉහතදී ආරම්භ කරමින් පූජනීය දරණාගම කුසල ධම්මනායක ස්වාමීන් වහන්සේ සියලු දෙනාගේ දහම් ඇස මේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයට යොමු කරන්නටයි මේ උතුම් වූ නාලිකාව ආරම්භ කළේ. ඒ නාලිකාව තුළින් අපි ඔබ වෙනුවෙන් නිවන් මඟ ධර්ම දේශනාව දෛනිකව ගෙනාවා. ඉතින් නිවන් මඟ ධර්ම දේශනාවෙන් අනතුරු අපි ප්‍රතිවේක්ෂා වැඩසටහන අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් ඔබ වෙනුවෙන් ගෙනෙන්නේ ඔබේ ජීවිතයේ නිවැරදිව ඔබේ ජීවිතයේ නිවැරදිම වෙනසකට රැගෙන යන්නට. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නය වහන්සේගෙන් දැනගන්නට කැමතියි. ලෞකික ජීවිතයට පංච නීවරණ යටපත් කිරීමෙන් ලැබෙන ලාභ මොනවද? එහෙම ලාභයක් ලැබෙනවද? ලාභ ලැබෙනවා නම් මේ පිළිබඳවත් ඔබ වහන්සේ යම් කිසි හොදාසක් දක්වන්න ඕනේ. මම හිතන්නේ අපේ හුඟක් වෙලාවට අද ප්‍රශ්න ලැබිලා තියෙන්නේ ලෞකික ජීවිතය පිළිබඳවයි කියලා. මේ කමක් නැහැ අපිට ඒක කතා කරන්න පුළුවන්. අපි ලෞකික ජීවිතයේ ලැබෙන ලාභ මොනවද කියලා ඉස්සෙල්ලා බලමු. ලෞකික ජීවිතයේ මිනිසෙකුට ලැබෙන ලාභ තමයි තමන් බලාපොරොත්තු වෙන ඉලක්කයට ළඟා වීම. තමන් මොනවා හරි බලාපොරොත්තු වෙන ඉලක්කයක් දැන් අපි පාසල් යන දරුවෙක් කියලා ගත්තොත් මේ ළමයා ඉංජිනේරුවෙක් වෙන්න, වෛද්‍යවරයෙක් වෙන්න, නොයෙකුත් ආකාරයේ දේවල් අපි සූදානම් කරන් ඉන්නවා. නැත්නම් ව්‍යාපාරයක් පටන් ගත්තොත් ඒක හුඟක් ජයග්‍රහණය කරන්න ඕනේ ව්‍යාපාරය දියුණු කරගන්න ඕනේ කියන අදහසෙන් තමයි ව්‍යාපාරය පටන් ගන්න. මොනවා හරි ලෞකික ඉලක්ක තියෙනවා මිනිසුන්ට. ඒ ලෞකික ඉලක්ක ඇති කරගත්තාම ඒ ඇති කරගන්න ලෞකික ඉලක්කවලට හැමෝටම ළඟා වෙන්න පුළුවන්ද? අපි බලන්න ඕනේ ඇති කරගන්න ලෞකික ඉලක්කවලට හැමෝටම ළඟා වෙන්න පුළුවන්ද? යම් යම් කෙනෙකුට මොනවා හරි කෙනෙක් යම් කිසි ආකාරයක ඉලක්කයක් ඇති කරගත්තාම ඒ ඉලක්කයට එයා යහපත් ඉලක්කයකට එයා ව්‍යාපාරයක් දියුණු කරගන්න, එයා අධ්‍යාපනයෙන් දියුණු වෙන්න මොන හරි දෙයකට ඉලක්කයක් ඇති කරගත්තාම ඒ ඉලක්කයට ළඟා වීම කියන්නේ එයාට ලැබෙන ලොකු ලාභයක්ද නැද්ද? ඉලක්කයට ළඟා වීම කියන්නේ ලාභයක්. එහෙම. එතකොට මේ ඉලක්කයට ළඟා වෙන්න උත්සාහ කරන අයට ලැබෙන බාධා මම දන්න ඉතාමත්ම ප්‍රබලව නැගිච්ච ව්‍යාපාරයක්. එහෙම. ඉතාමත්ම ප්‍රබලව නැගිච්ච ව්‍යාපාරයක් තිබුණා. ඒක අපිත් බොහොම ආඩම්බරෙන් හිටියා මේ ව්‍යාපාරිකේ තාකෙටි කාලයකින්. බලාගෙන ඉඳි මේක පිරෙහෙන්න පටන් ගත්තා. මේ පිරිහීම හමුවේ පස්සේ බලනකොට මෙයා නොයෙකුත් අවස්ථාවල විදේශගත වෙන්න මෙයාට අවස්ථාව ලැබුණා. ඒත් එක්ක මේ ව්‍යාපාරික ස්ථානයේ හිටියා ලේකම්වරියක්. ඉතින් මේක තමයි ගැටලුව උනේ. හරිද? මේ ගැටලුව මේ ගැටලුව කොච්චර එහාට ගියාද කියනවනම් දැන් මහා දුකක් විඳින කෙනෙක් බවට පත්තරයාගේ සම්පූර්ණ ලොකු ව්‍යාපාරයක් සම්පූර්ණයෙන්ම සමතලා වුණා. ඒ ගොඩනැගිලි පවා විපරන් වුණා. හේතුව කලමනාකරණය කරගන්න තරම් සිහියක් ඉපදුනේ නැහැ. මොකද්ද ඒ කාමචන්දේ? කාමචන්ද. හරිද? ඒ කාමචන්දේ. ඒ වගේම තමයි යම් කිසි වෙලාවක අපි යන අරමුණට යන්න ගියාම නොයෙකුත් දේශ සහගත සිතුවිලි. ව්‍යාපාද ඇති වෙනකොට ඒ අරමුණට යන්න පුළුවන් කමක් නැහැ. ඒ වාට පරිලංග. දැන් ද්වේෂය නිසාවෙන් මම හිතනවා පෞද්ගලිකව මේ රටම පල්හැට වැටෙනවා කියලා. අපි ලංකාව ගත්තොත් එහෙම ලංකාවේ මිනිස්සුන්ට සමහර වෙලාවට දේශයට මේ පොහොර දාගන්න වැඩ කටයුතු කරනවා මිසක්කා මේ රට දිනු කරන්න කැමැත්තක් නැහැ. දැන් මේ වර්තමානයේ මේ කාලීනව ඇති වෙමින් තියෙන සහ ඇති වෙලා පහුගිය කාලේ පාර්ලිමේන්තුවේ ඇති වෙච්ච නොඒකුත් ගැටලු සහගත තත්ත්වයන් හින්දා ඇති වෙන දෙපිරිසක් අතර තුන් පිරිසක් අතර ඇති වෙන දේශය තමයි දිනන්නකෝ ඊළඟ වතාවේ මම බලා ගන්නවා. දැන් එතකොට මේ දේශය ලංකාවේ පාලකින්ගේ අරමුණට යන්න බාධා. ඕනම වෙලාවක ලෞකික පාඩුවක් ඒක. අපි සමහරවල්ලාට ජීවත් වෙන්නම කායින් හරි පරිගන්න. සමහරවල් තීරණ කරනවා මම අහවලාගෙන් පරිගන්න මේ වගේ ජීවිතයක් පටන් ගන්නවා. මං අහවල් අහවල් අයගේ ඒ වගේම පලි ගැනීම සඳහා තමන්ගේ ජීවිතය වෙනස් කරගන්නවා. ඒක ලෞකිකව විශාල පාඩු සිද්ධ වෙනවා. ව්‍යාපාදයේ නිවර්ණ තිබ්බහම. තීන මිද්ද නිවර්ණ ගැන මම කතා කරන්න ඕනේ නේද? <laughs> ලෞකික සිද්ධ වෙන කම්මැලිකම කියන එක නේද? හිත ඇකිලිලා තියෙන ගතිය මුකුත් කරගන්න බැරුව පල්ලෙහාට වැටලා තියෙන එකක් නීවරණයක්. ඒක හිතේ නැගෙන සංකල්පයක්. ඒක ගැන කතා කරන්න දෙයක් නැහැ. ඒක පැහැදිලිවම ජීවිතයට බාධාවක් පාඩු සිද්ධ වෙන දෙයක්. නෑ නොසන්සුන්කම. නේද? කිසි වැඩක් කරන්න බැරිව හිතේ ඇති වෙන නොසන්සුන්කම සහ පසුතැවීම. විභාගයක් ජය ගන්න යන කෙනෙකුට නොසන්සුන්කම කියන්නේ හරියම ගැටලු සහගත තත්ත්වයක්. ඉතින් හිත තදින් නොසන්සුන් වෙන අවස්ථාවවලදී කිසියම් දෙයක් හරියට වෙවුලන අතකින් වැඩක් කරන්න යනවා වගේ. වෙවුලන අතකින් වැඩක් කරන්න බෑ කියන්නේ වෙවුලන හිතකින් මුකුත් කරන්න බෑ. ඉතින් මේ නොසන්සුන්කම අරමුණට යන්න තීව්‍රව අරමුණට යන්න බෑ ඒ වගේ අයට. දැන් පොඩි දෙයකදී නොසන්සුන් වෙනවා නොසන්සුන් වුනහම අර ඇත්ත සම්පූර්ණයෙන් වැහිලා යනවා ඔය නීවරණ වල තියෙන ලොකුම කාරණාව අපි හරියට කියනවා නම් එයාට මේ සම්පූර්ණ ඇත්ත වැහිලා යනවා කල්මත්ම ඒ කියන්නේ ඒක හරි ලොකු ගැටලුවක් ඒ වෙලාවේ ආයුතු ගමන තේරෙන්නේ සම්පූර්ණ ආවරණය වීමක් සම්පූර්ණ වැහිීමක් ඇත්ත తত্ত্বය ආවරණය වෙනවා ඒකයි නීවරණ කියන්නේම ඉතින් ඒ තමයි උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන්නේ දැන් අපේ පාසල් යන ළමයි කියන්නේ මේ ළමයට හදිස්සියේ හිතෙනවා අවුරුදු 3ක් මම මේ ඒ ලෙවල් වලට මේ මේ මහන්සිලා වැඩ නැහැ ඊට වඩා කොච්චර හොඳද මේ ඕවා ගිහලා කාටද හරි කිය ඕවෙන් වැඩක් වෙන්නේ නැහැ රස්සාවක් කරන්න ඕනේ. සැක උපදින තමන්ගේ තීව්‍රව යන්න තියෙන අරමුණේදී මට ලැබෙන ලාභ පිළිබඳ සැක උපදිනවා. හරිද? අන්න ඒ වගේ සැක ඉපදුනහම ඒ අරමුණට යන්න බෑ. ඉතින් එන්න ඒ නිවන් දකින්න කෙනාට නිවරණ කිව්වහම නිවන් නිවන පිළිබඳ සැකය උපදිනවා. මාර්ගය පිළිබඳ සැකය උපදිනවා. බුද්ධ ආදී අටතන ගැන සැකය උපදිනවා. ඉතින් ඒකට ඉස්සරහට යන්න බෑ. එහෙනම් මේක අරමුණු පස්සට අදින ධර්ම. එතකොට මේවා හිතෙන්ම යටපත් කරොත් කාමච්ඡන්දය යටපත් වෙනකොට, ව්‍යාපාදය යටපත් වෙනකොට, තීන මිද්ද යටපත් වෙනකොට, උද්ධච්ච කුච්ච යටපත් වෙනකොට, ඒවා නැගෙන්නේ නැති හිතක් සකස් කරනකොට, අපි ඒ ගැන කතා කරා ඒක සකස් කරන්නේ කොහොමද කියලා සකස් කරනකොට මොකද වෙන්නේ? ඒ වගේ අයට කිසිම කෙනෙකුට ඇඟිල්ලක් දික් කරන්න බැරි වෙන විදිහට කිසිම කෙනෙකුට ලඟ වෙන්න බැරි විදිහට ඒ හිත හොල්ලන්න බැරි වෙන විදිහට තීව්ර ගමනක් යන්න පුළුවන් ලෞකික අරමුණකට. ලොකුම ලාභය ලැබෙන්නේ කතකින් බලනකොට. මොකද හිතයි හැමදේටම මුල් වෙන්නේ. හිත සකස් කරනවා කියන්නේ. ඒ දැන් අතන බලන්න අපේ තරුණය සමහරවට සමහර තරුණ ඇත්තෝ ඉන්නවා Tamanට මොනවා හරි මානසික ගැටලුවක් වෙන තමන් ළඟින් හිටිය කෙනෙක්ගේ ඉවත් වීම සමහර අය ජීවිතේ විනාශම කරගන්නවා. ඒකත් එක්කම ඉතින් ඒ වගේ අර යාගේ යන්න ගිය අරමුණ සම්පූර්ණයෙන් වෙන පැත්තකට යනවා. ඒක නිසා ජීවිතයකට හැම දෙයකටම මුල් වෙන මේ සිත ඒක ඉතා ප්‍රබල තත්යකට සිත ආපස්සට අදින හිතේම උපදින ධර්මතාව ටිකයි නිවර්ණ කියන්නේ. ඒ ටික යටපත් කරගන්නවා කියන්නේ ඕනම තත්යක ඉඳලා ඉතාම ඉහළ තත්යකට දිනුනෙන්න කෙනෙකුට පුළුවන්කම තියෙනවා. සදහවතුනේ ප්‍රතිවේක්ෂා වැඩසටහනේ අද දවසේ මේ උතුම් ධම් සභා මණ්ඩපේ වැඩ සිටින අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබට අපට මැනවින් මේ පංච නීවරණ පිළිබඳව සදැහැති ඔබ අප වෙත ඒවා තිබෙන ප්‍රශ්නවලට ඉතාමත් නිවැරදි, නිර්වෘල් ආකාරයෙන් ඒ සඳහා පිළිතුරු ලබා දෙනවා. අද ප්‍රතිවේක්ෂා වැඩසටහන වෙනුවෙන් Tamanගේ ධන පරිත්‍යාය කරමින් දායකත්වයෙන් කටයුතු කරන්නේ කල්යාණ මිත්‍ර පිරිසක් වන නිෂාදිකා අසන්ති චූලනී රනෝදී අංජුලා නලින් සචේන් දිවංක ඇතුළු කලන මිතුරන් පිරිස. ඉතින් කල්යාණ මිත්‍රෙන් පිරිසක් එකතු වෙලා අද දවසේදී උතුම් ධර්ම දානමය පුණ්‍ය කටයුත්තක් ලක්වාසී, ලෝවාසී සැමටම ශ්‍රවණය කරන්නට මේ ගුවන් කාලය වෙන් කර දී තිබෙන්නේ. අපේ ස්වාමින් වහන්සේ මීළඟ ප්‍රශ්නය ඔබ වහන්සේගෙන් විමසන්නට කැමති අපි සියලු දෙනාම භාවනානුයෝගීව දැන් කටයුතු කරන බොහෝ දෙනා භාවනාව කරනවා. ඉතින් භාවනාවකින් පංච නීවරණයන් යටපත් වීම සිද්ධ වන්නේ කොහොමද අපේ ස්වාමීන් වහන්සේ? ඔව්. අපි අපි හිතමු ලෙඩක් හොයාගන්න බැරුව එක එක බෙහෙත් කරනවා වටින් පිටින්. සමහරවිට වටින් පිටින් බෙහෙත් කරනකොට ඒ ලෙඩ හොඳ වෙලා යනවා. කොහෙන් හරි පිටින් හැබැයි හරියට මූලයට බෙහෙත් වදින්නේ නැහැ. ඒ වගේ හරියටම බෙහෙත් ගැල්විය යුතු තැනම බෙහෙත් ගැල්වීමක් සිදු කරන්න පුළුවන් වෙන්නේ අපේ භාවනාවකින් පංච නිවරණ යටපත් කරගන්න හඳුනා ගැනීමෙන්. දැන් අපි හිතමු යම් භාවනා යම් වැඩක් කරද්දී අපි දැන් ඉස්සෙල්ලා කතා කරා මම ඒක ආයෙ කියන්න ඕනේ මොන හරි අරමුණකට අපි යනකොට අපිට කාමච්ඡන්ද ආවා ආවේ කොහෙන්ද සිතෙන් ව්‍යාපාද ආවා ආවේ කොහෙන්ද සිතෙන් සිතේ යම් කිසි අරමුණක් ඇවිල්ලා ඒ අරමුණ හින්දා වැරද්දක් සිද්ධ වෙන්න ඒ අරමුණ තව පියවර දෙකක් ඒ ඒ ආපු සිතුවිල්ල තව පියවර දෙකක් ඉස්සරහට එන්න ඕනේ හරිද අපි කියනවා අනුසය කියලා කියන ඉස්සෙල්ලාම අපි ළඟ දැන් නැහැ හරි පළවෙනි පියවර තමයි අපි දැන් දැන් අතනම අපි අහමු ධර්ම ශ්‍රවණය කරන අයගෙන්. මේකට දැන් තරහ තියෙනවද? මේ වෙලාවේ නෑ. ඊර්ෂියාව, ක්‍රෝධය, වෛරය මාන්නේ මේ වෙලාවේ නෑනේ මොකද? දැන් රහත් වෙලාවක්ද කියලා හෙව්වොත් නේද? ඇයි මොකුත් නෑනේ. එහෙම නෑ. මොකද්ද රහතන් වහන්සේගේ මේ වෙලාවේ ඉන්න අපේ අතර වෙනස අපිට ඇති වෙන්න තියෙන ඉඩකඩ හැකියාව තියෙනවා. රහතන් වහන්සේට ඇති වෙන ස්වභාවය නෑ. ඒකට කියනවා අනුසය කියලා. එහෙනම් එතකොට දැන් අපි ඒ අදාළ අරමුණකට යනවා. ඒතකොට මම මොකු මම උන පාරට ගියා. පාරට ගියාම මට තරහ යන මොකක් හරි එකක් ආවා. දැන් මම මගේ හිත මොකද වෙන්නේ? අනුසය නෙවෙයි දැන් තියෙන්නේ උඩ විස්මර්ශ වෙලා. දැන් ඒක ඒකට කියන නොසන්සුන් ඒකට කියන පරිඋත්ථාන කියලා. හරිද? ඒක පළවෙනි පියවර. එතකොට අනුසය වශයෙන් තිබ්බ කෙලස් ධර්මය පරිඋත්ථාන වුණා. දැන් මොකද වෙන්නේ? ඒක නොසන්සුන් වෙන්න පටන් ගන්නවා. ඒ නොසන්සුන් වෙච්ච එක ඊළඟට නොසන්සුන් වෙලා වෙලා අපි හොඳටම දන්නවා අපි කියන්නේ සීමාව කැඩුනා කියන්නේ මම ඉවසුවා ඉවසුවා ඉවසින් මේ සීමාවෙන් වුණා කියන්නේ. ඒ තමයි ක්‍රියාත්මක භාවයට අනේක. එතකොට ඒ තමයි ක්‍රියාත්මක භාවයට ගියාට පස්සේ එන ව්‍යතික්‍රමණ කියලා. එහෙනම් දැන් පියවර තුනක්. අනුසය, පරිඋත්ථාන, ව්‍යතික්‍රමණ. මේ විදිහට තමයි මේ හිතේ කෙලෙස් ක්‍රියාත්මක භාවයට යන්නේ. දැන් අපි ඔය වැඩක් කරන්න ගියාම පාලනය කරේ ව්‍යතික්‍රමණ මට්ටමට ගියේවා. නේද? ඒ කියන්නේ මට වැඩේදී ඔන්න මට කම්මැලි වෙලා නිදා ගන්න එක පාලනය කරන්න ඕනේ. එහෙම යන එක පාලනය කරන්න ඕනේ. ඒ වැරදි වැඩයි ටිකයි පාලනය උනේ. එහෙම. නමුත් භාවනාවකදී ඊට කලින් ස්ටේජ් එකේදීම මේක පාලනය වෙනවා. තේරෙනවද? හිතේ මතුවලා නොසන්සුන් වෙන්න දෙන්නේ නැහැ. ඊට කලින් පියවරේදීම මේක පාලනය කරන්න අපිට අවස්ථාව ලැබෙන භාවනාවේදී. ඇයි මම මේ හිත අරගෙන හිත ඒක අරමුණක තියන්න නිකන් උත්සාහ කරනවා හිත ඒක අරමුණක තියන්න උත්සාහ කරනවා කියලා. දැන් මම නිකන් නිකන් ක්‍රමයක් කියන්නම්. අපේ හුස්ම දැන් දැනෙන්නේ නැහැ. මේක ආනාපාන සති භාවනාව නම් නෙවෙයි නැත්තම් වැරදි විදිහට මාව අර්ථ දක්වන්නේ මම මේ කියන්නේ උදාහරණයක් විතරයි අපේ අපේ හුස්ම දැන් දැනෙන්නේ නැහැ අපිට මේ වෙලාවේ කිව්වට පස්සේ වුණ දැනෙනවා හරිද කිව්වට පස්සේ දැනෙනවා ඇයි අපිට මෙච්චර වෙලා දැනුන්නේ නැත්තේ අපේ හිත ඒකට යොමු කරේ නැහැ අපේ හිත ඒකට යොමු කරේ නැහැ දැන් කෙනෙකුට මම කියනවා ඔයා උත්සාහ කරන්න මෙන්න මෙහෙම ක්‍රමයක් කියලා හැම හුස්මක්ම දැනි දැනි ඉඳනවා මම කියන හැම හුස්මක්ම දැනි දැනි ඉඳනවා හැම හුස්මක්ම දැන දැන ඉන්න කියලා. දැන් මම හැම හුස්මක්ම දැන දැන ඉන්න උත්සාහ කරනවා. හැම එකක්ම දැන දැන ඉන්න උත්සාහ කරනවා කියන්නේ මගේ හිත හුස්මේම තියෙන්න ඕනද නැද්ද? මේ බලන්න අර පාපැදියක් පදිනවා වගේ අර අර නූලක් මොකක්ද ලණුවක්ද කිය උඩ යන්නේ අර සර්කස් කරන <laughs> සර්කස් කරන අන්න ඒ වගේ මේ හිත හුස්මේ සමතුලිත කරගන්න කෙනෙක් උත්සාහ කරනවා හුස්මේ දැනීමේ ඒක ලේසිද ඔතෙන්දී එන බාධා මොනවද? විසිරෙනවා. කොහෙද විසිරෙන්නේ සමහරලාට? කාම වස්තුන්ට විසිරෙනවා. එක තරහ අරමුණකට හිත යනවා. එහෙනම් කාමච්ඡන්ද ව්‍යාපාද නැත්තම් මේකේ හිත තියාගෙන ඉද්දි කඩාගෙන වැටෙනවා. සීන මිද්ද නේද? නැත්තම් මේ හිත ගොඩක් නොසන්සුන් වෙලා ඒකෙන් කඩාගෙන වැටෙනවා. එහෙනම් උද්දච්ච කුච්ච මේව කරලා ඇති වැඩක් නැහැ කියන සිතුවිල්ලාව විසිකිච්චා. මේ පහෙන් විතරයි ඔකට බාධා වෙන්නේ. හැබැයි අපි වැඩක් කරනකොට අර නීවරණයටපත් කරේ ඊට වැඩිය හුඟක් ඉහළට ගියහිලා. හරි. දැන් දැන් මම මේක පුරුදු කරනවා කියන්නේ මොකද්ද? මේක නැවත නැත් අපි දන්නවා ඕනම දෙයක් අමාරුවෙන් කරොත් ඒක ලේසියෙන් කරන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවද නැද්ද? එහෙනම් මම මෙහෙම තියාගන්න උත්සාහ කරනවා කියන්නේ ඇත්තටම පාපදියක් පදින්න උත්සාහ කරපු කාලේ මතක ඇතිනේ. තල්ලු කරගන්නවත් බෑනේ ඉස්සෙල්ලා. නේද? පස්සේ ටික ටික ටික ටික ගිහිල්ලානේ අන්තිමට මේ නැගලා දැන් දෙන්නේ කුද්දාගෙන නිවිගෝණියකුත් පිටිපස්සෙන් බැඳගෙන නේද කතා කර කරත් යන්න පුළුවන්. ඉතින් එහෙනම් මේ වගේ එක අරමුණක මේ හිත වර්ධනය කරගෙන යන්න වර්ධනය කරන්න භාවනාවකින් අපි පුරුදු වෙනකොට එක තැනක ඉඳගෙන සිත දිහා බලාගෙන පුරුදු වෙනවා කියන්නේ හරියටම අර විතික්‍රමන මට්ටමටවත් එන්න දෙන්නේ නැතුව නවත්තනවා කියන එකයි. විතික්‍රමන මට්ටමටවත් එන්න දෙන්නේ නැහැ. දැන් තේරෙනවනේ? අනුසය විතික්‍රමන පරිඋත්ථාන නේද? ස්තේ පියවර තුනයි ඒකද තුන්වෙනි දෙවෙනි පියවරේ අපි අර වැඩක් කරනකොට මේ උඩටම ගිය ඒවයි වැලැක්කුවේ දැන් ඊට පල්ලෙහා මට්ටම හතර කරලා මං අහනවා නිකමට මේ මට්ටම වැලැක්කුවොත් අර මට්ටමට යයිද මේ මට්ටම වැලැක්කුවොත් අර මට්ටමට යයිද එහෙනම් සාමාන්‍ය ජීවිතේ කොයිතරම්නම් ප්‍රබල තත්ත්වයකට වෙන එහෙනම් භාවනාවකින් පැහැදිලිවම නීවරණය යටපත් වීම සිද්ධ කරන්න ප්‍රබලවම පුළුවන්කමක් තියෙන එක තමයි ප්‍රබලම දේ ඉතින් ඇත්තටම මේ ප්‍රායෝගික ජීවිතයේ අපිට මේක ප්‍රායෝගිකව सिद्ध කරන ක්‍රමවේද කොච්චර රටට දැයට අවශ්‍යද කියන එක හිතලා බලන්න ඕන දෙයක් නේද බුදුරජාණන් වහන්සේ ධර්මයේ කොච්චරනම් මිනිස්සුන්ව පාලනය කරන්න අවශ්‍ය ධර්මතා තියෙනවද කියන එක දෙසරයක් තුන්සරයක් හිතලා බලන්න මම හිතන්නේ කතිකාවතට ඒක බොහොම වටින් කියන්නේ සමාජ කතිකාවතට සදහවතුනි හැම දෙයකටම මුල් වෙන්නේ අපේ හිත මේ හිත අපිට පාලනය කරගන්නට මේ හිත අපිට පාලනය කරගෙන අපේ අරමුණ වලට අපිට යන්න පුළුවන්ද? ඉතින් මේ එහෙ මෙහෙ දුවන හිත අපි එක්තෙන් කරගමු. ඒ සඳහා ඔබට මේ උතුම් සදහම් කතිකාවත මෙන්ම බෞද්ධ නාලිකාවේ විකාශය වන බෞද්ධ රූපවාහිනියේ ගෝණිදුලි ප්‍රචාරය වන ධර්මානුශාසනාවන් ඔබට ඉවහල් වේවි. සදැහැති ඔබටත් ප්‍රතිවේක්ෂා වැඩසටහනේ ඔබ ශ්‍රවණය කර නරඹන ප්‍රතිවේක්ෂා වැඩසටහන පිළිබඳව ඔබට පැනනගෙන ගැටලු යොමු කරන්න පුළුවන් අප වෙත. ඒ සඳහා ඔබ කළ යුත්තේ නිෂ්පාදක ප්‍රතිවේක්ෂා වැඩසටහන බෞද්ධ ආමාත්‍යාලයේ ආර්.ටී. සේනානායක මාවත කොළඹ 7 අපේ ලිපිණයට ඔබගේ ගැටලු යොමු කරන්න. එවිට අපි හැකියාවෙන් ඔබේ ගැටලුවට විසඳුමක් ලබා දෙන්නට සූදානම්. ස්වාමීන් වහන්සේ අපි කතා කළා ලෞකික ජීවිතයේ පංච නීවරණේ යටපත් කිරීමෙන් ලැබෙන ලාභ මොනවද? ඒ වගේම කතා කළා භාවනාවකින් පංච නීවරණයන් යටපත් වීම සිද්ධ වන්නේ කොහොමද? ඉතින් අපේ ස්වාමීන් වහන්සේ එසේනම් භාවනාවකින් ලෞකික අරමුණක් ජය ගැනීමකටද ඉවහල් වන්නේ? ඔව් දැන් මේ දෙක එකතු කරගත්තාම නේද? දෙක එකතු වුණාම මොන වගේ මේ දෙක එකතු වෙනවා කියන තැන බලන්න ඒ කියන්නේ අපි අපි ලෞකික අරමුණු ජයගන්න මේක හොඳම හොඳම කාරණාවක් මේ ඉස්මතු කරන්න හදන්නේ ලෞකික අරමුණු ජයගන්න භාවනාවක් ඕනද භාවනාවකින් ලෞකික අරමුණු ජයගන්න යම්කිසි අදාළත්වයක් තියේද කියන එක තමයි මේ අහන්නේ මොකද හිතෙන්නේ එහෙමම තමයි නේද ඇයි මේක තමයි සමාජගත වෙන්න ඕන දේ මේක තමයි සමාජගත වෙන්න ඕන දේ හැම දෙයකම මුල් වෙන්නේ හිත කියන එක කිසිම විදිහකින් අපිට අමතක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එතකොට ඒකත් එක්කම අපි තේරුම් ගන්නම ඉතා වටිනම කාරණාව තමයි ලෞකික අරමුණකට යන්න අපිට මේ දැන් අපි ඉස්සෙල්ලා කතා කරා පැහැදිලිව ලෞකික අරමුණට බාධා වෙන ඒවා බාධා වෙන්න පැමිණෙන්නත් ඉස්සෙල්ලා අපි ආය නිකන් හිතේ මවාගමු මේ පියවර තුන අනුසය ප්‍රශ්නයක් නැහැ අනුසය තියෙනවා ඒක අදාළ තැනදී ඉස්මතු වෙලා එයි පරිඋත්හාන මෙන්න සංසුන්කම් හරිද මේෙන් කලබලේ විතික්‍රමන මට්ටමට යනවා මේ තුනෙන් මේ වගේ පියවර තුනකින් මේක වැඩිලා යන්නේ එතකොට ලෞකික ජීවිතයේ තියෙන කරදර ඔක්කොම තියෙන මේ විතික්‍රමන මට්ටමට ගියොත් විතරයි හිතන සංසුන් වුණා කියලා ලෞකික අරමුණු වලට බාධා වෙන්නේ නැහැ කාමච්ඡන්ද ව්‍යාපාද තින විද්ද ඒවා වෙන්නේ අර දැන් ව්‍යාපාරය කරගෙන ඉන්න කෙනාගේ අර ස්ත්‍රියක් දැකලා හිත නොසන්සුන් වෙලා නැවතුණා නම් එයාගේ ව්‍යාපාරය අදත් තියෙනවා අනිත්‍ය ක්‍රියාත්මක භාවයට ගියා නේද? එයාගේ පවුල කඩා කප්පල් කරගෙන එයාට මේ මුදල් ලැබීමත් එක්ක මේ ගුණේ. හරිද? එතකොට ඒ කියන්නේ එයාට මේ ප්‍රශ්නේ විසඳගන්න සිද්ධ වුණා යන්න විදේශ ගමන. ඒක අරමුණ තිබුණේ ව්‍යාපාර දියුණු කිරීම නෙවෙයි වෙනත් අරමුණක්. ඉතින් ඒ වගේ මේක ක්‍රියාත්මක භාවයට ගිය හින්දා මේ ප්‍රශ්නේ උනේ. එහෙනම් ලෞකික ජීවිතයේ අධ්‍යාපනය පවා ලබන ළමයි. අධ්‍යාපනය ලබන ළමයි බලන්න ඒ කට්ටියට පාඩම් කරන්න ගියාම මට නිකන් කියන්නේ පාඩම් කරන්න ගියාම ඔය ප්‍රශ්න ටිකමයි එන්නේ. එහෙමයි. එක්ක කාම එක්ක ටීවී එකට හිත යනවා, කම්පියුටර් ගේම් එකකට හිත යනවා. හරිද? එහෙම නැත්නම් මේ පාඩම් කරන්න කිව්ව ගමන් තරහ යනවා. තරහ ගියට පස්සේ එතෙන්ට ගිහලා දත් මිටි කකා ඉන්නේ පාඩම් කරන්නේ නැහැ, පුත පොත ළඟට වෙලා ඉන්නවා. බොහෝ දරුවෝ මේ ඒ ඒ තැනේ ඉන්නවා දැන් ගොඩක් කට්ටිය ඒ කට්ටියට පාඩම් කරන්න ගිහම තරහ යනවා. ඊට පස්සේ ඇත්තටම එයාව පින්දවලා තිබ්බට මේ ලෝකේ සංසාරේ වැඩක් නැහැ. මං සත්‍ය පොත දිහා බලන් ඉඳී ඉන්නෙම නේද මට අර අර දෙයට යන්න නැහැ, මේ දෙයට යන්න නැහැ කියලා. හිතේ තියෙන වෙන දෙයක් සවිනවා කියන්නේ. ඔව් එතකොට කියන්නේ එතකොට ඊළඟට තීන මිද්ද පැහැදිලි නේද? හිත නොසන්සුන්කම පාඩම් හිටින්නේ පාඩම් කරන දේ මතක හිටින්නේ සැකය. ඉතින් මේවා යටපත් කරගන්න භාවනාවකින් සිත වර්ධන මේ මහා භාවනාව මේක ඇවිල්ලා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා මේ ළමයින්ගේ ඔළුවට නිවන් දකින්න කරන භාවනාවක් නෙවෙයි. ඇයි අපිට බැරි මේ සමාජයට මේක එලි දක්වන්න? මේ භාවනාව කියන එක ලෞකික අරමුණට පැහැදිලිවම කොච්චර රුකුලක් වෙනවද නේද මේක තුලින් ඇත්තටම වෙන මහ භයානක දෙයක් නෙවෙයි එයාගේ තියෙන අර අරමුණට යන්න බැරි අරමුණ අරමුණේ නගින්න නැති හිත ඒ අරමුණේම රඳවලා තියන්න එක දිගට කම්මැලිකමක් නැතුව එක දිගට විසිරෙන්නේ නැතුව එක දිගට වෙනත් අරමුණ වලට යන්නේ නැතුව තමන්ගේ අරමුණේ අරමුණට තීව්‍රව ඉතාමත්ම ඍජුව ඒ අරමුණට අවශ්‍ය කරන විදගෙන යන්න මට ඒකට වචන නැහැ කියන්න මේ හිත මෙහෙම සකස් කරොත් එහෙම ආය නෙවෙයි මොනම තත්වයකින්වත් ඒ අරමුණට යන එක නවත්තන්න බෑ. ඉතින් මෙච්චර වටින ක්‍රමයක් තියෙන අපේ රට අපි නේද භාවනාවට දීලා තියෙන තැන මොකක්ද? දහම් පාසලේ පාසලේ නේද රජයකින් කොච්චර දෙයක් කරන්න පුළුවන්ද අවශ්‍ය නම් මේ මේ මානසික සංවර්ධනය සඳහා අපිට මේ දායාද ලැබිලා තියෙන අපිට මේ උරුමය ලැබිලා තියෙන්නේ ඒකෙන් අපි ප්‍රයෝජන ගන්න. දරුවන්ට අධ්‍යාපනය සම්බන්ධව පැනනගෙන ගැටලු බොහොමයකට විසඳුමක් විසඳුමක් අනිවාර්යයෙන්ම විසඳුමක් තියෙනවා. ඒක ඇත්තටම මේ ළමයින්ට කරුණු තේරුම් කරලා දීලා නෙවෙයි. අපි ළමයිව ක්‍රීඩාවට යොමු කරන්නේ. සමහර කෙනෙක් චෙස් වලට යොමු කරන්නේ. නේද? ප්‍රායෝගිකව ප්‍රායෝගිකව ඇත්තටම ඒ තැන්වලදීත් ওই නීවරණයටපත් වීමක් සිද්ධ වෙනවා. චෙස් වගේ ක්‍රීඩාවකදී නීවරණයටපත් වීමක් සිද්ධ වෙනවා යම් ප්‍රමාණයකට. ඒක ඒකෙත් එච්චර ප්‍රබල නෑ. නමුත් ඇත්තටම තීව්‍රව මේ වගේ සරල ළමයින්ට කරන්න පුළුවන් අභ්‍යාසයක් විදිහට කරන්න පුළුවන් යම් කිසි වැඩ පිළිවෙලකට යන්න පුළුවන් නම් නොසන්සුන් වෙන ළමා පරපුර සහ අපේ ජාතිය ජාතික වස්තුන් ළමයි කියලා කියන්නේ මේ ඔක්කොම ටික එක්තරා ලොකු අරමුණකට අරගෙන යන්න පුළුවන්. අපේ රටේ පලනලවන් වන්නෝ මේ දරු પરම්පරාව රැක ගන්නට ඔබේ ආදරණීය දුව ඔබේ ආදරණීය පුතා ඇත්තෙන්ම ඔවුන්ගේ අධ්‍යාපන ක්‍රමවේදය ඔවුන්ගේ අධ්‍යාපන ක්‍රියාවලිය වෙනස් කරමින් ඔවුන්ට ඔවුන්ගේ ජීවිතය ජය ගන්නටද මේ උතුම් දේශනාවන් ඉවහල් වෙනවා නොඅනුමානයි. සදහතුනේ ඔබත් ඔබේ ජීවිතය නිවැරදිව වෙනසකට රැගෙන යන අතරවාරි ඔබේ ආදරණීය දුව ඔබේ ආදරණීය පුතා එවැගේම ඔබේ සමීපතමයන් ඔබේ ජීවිතයට ඔවුන්ගේ ජීවිතවලට ආලෝකයක් ලබා දෙන්නට ඔබ ඔවුන්ටත් මේ උතුම් දේශනාවන් ශ්‍රවණය කරන්නට මේ දේශනාවන් නරඹන්නට ඔවුන්ටත් හැකි පමණින් ඉඩ අවකාශය ඔබ ලබා දෙන්න. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නය ඔබ වහන්සේගෙන් විමසන්නට කැමතියි. භාවනාවකින් ධ්‍යාන බලයක් ලබා ගැනීමේදී පංච නීවරණ යටපත් වන බව සඳහන් වෙනවා. මේ පිළිබඳවත් විස්තර කිරීමක් ඔබ වහන්සේගෙන් දැනගන්නට කැමතියි. හොඳයි. අපිට මේ දෙකම එකට කතා කරන්න පුළුවන් මොකද්ද මේ ධ්‍යාන බලයක් කියන්නේ කියලා සහ ඒකදී නිවර්ණය යටපත් වෙන ආකාරය පිළිබඳව අපි සාමාන්‍ය සාකච්ඡාවක් කරන් යන ඉතා කෙටියෙන් නමුත් මේක තේරුම් ගන්න පුළුවන් දෙයක්. අපි මීට කලින් කතා කරලා තියෙනවා නමුත් මේ ධ්‍යාන බල ගැන නැවත නැවත නැවත නැවත කතා කරන්න ඕනේ. මොකද අපිට මේක ප්‍රායෝගිකව ළඟා විය හැකි ඉලක්කයක්. එහෙමයි. හරිද? ඇත්තටම පැහැදිලිවම මම කියනවා කෙනෙක් ඔක්කොම පැත්තකින් තියලා උත්සාහයක් ගන්න. මේ මම ආයෙ කියන ලෞකිකත්වය තුල ඉන්නවා නම් මේ නිවන් දැකීම කියන එක තුට පැත්තකින් තියන්න ඒක නෙවෙයිනේ. තමන්ගේ මානසික ශක්තිය වර්ධනය කරගන්න ධ්‍යාන බලයක් කියන මානසික ශක්තිය ඉතාම ප්‍රබල කෙනෙක්. ඉතාම ප්‍රබල කෙනෙක්. ධ්‍යානලාභී කියන කෙනෙකුට එයා පොතක් කියවන්න ගත්තොත් ඒ පොත තුල එයාට ලොකු ඒකට තියෙන අතිවිශාල අවධානයක් කැඩෙන්නෙම නැතුව ඕනම දෙයකට විශාල අවධානයකින් කටයුතු කරන්න පුළුවන් මහා ශක්තිමත් මානසික ශක්තියක් තමයි ධ්‍යාන මට්ටමක් කියලා කියන්නේ. ඔය ධ්‍යාන මට්ටම කියන්නේ උඩින් යනවා කියන එක නෙවෙයි. ඒ උඩින් යන ඒවා තව තියෙන ඒවා ඒවා ඕනම වර්ධනය කරන්න ඕනේ ඒවා. ධ්‍යාන මට්ටමකදී අපි ධ්‍යාන මට්ටම කියන්නේ සඳහන් කරලා තියෙන විතක්ක ਵਿਚාර ප්‍රීතිසුඛ ඒකාග්‍රතාව කියලා. මම ඒවා ගැන දන්න අය දන්නවා. දැන් මෙච්චර ගොඩක් මම කියන්න යන්නේ නැහැ. නමුත් හැබැයි මේ මොකද්ද වෙන්නේ කියලා මම කියන්නම්. මොකද්ද වෙන්නේ කියලා කියන්නම්. අපි යම්කිසි භාවනාවක ඉන්නකොට අපි තුම මෛත්‍රිය නැත්තම් අසුබය මරණ මරණ සතිය කියන්නකො නැත්තම් මෛත්‍රිය කියන්නකො මෛත්‍රිය කියන භාවනාව ගැන අපි කතා කරපුවා ඔය ටිකේ ඒ නැතත් ලෝකෙටම මිත්‍රත්වයක් කියන සිතක් අපිට හැම කෙනාටම වෙන වෙනම වෙන වෙනම වෙන වෙනම වෙන වෙනම වෙන වෙනම අපි මිත්‍රත්වය වර්ධනය කරනවා හරිද මට කියන්නේ මෙහෙම මට යාළුවෙක් ගැන මිත්‍රත්වයක් ඇති වෙනවා තවත් යාළුවෙක් ගැන යාගෙන මිත්‍රත්වයක් ඇති වෙනවා දැන් මම පැත්තකටලා ඉන්න වෙලාවක මේ දෙන්න ගැනම මිත්‍රත්වයක් ඇති වෙන එක හිතක් ඇති වෙනවා නේද? මම මිත්‍රෝ දෙන්නෙක් ගැන එක හිතක් ඇති වෙනවා. නේද? දැන් මෙයා ගැන මිත්‍රත්වයක් ඇති වෙච්ච ඇති වෙන්න තිබ්බ මට එක හිතක්. තව කෙනෙක් ගැන මිත්‍රත්වයක් ඇති වෙන්න තිබ්බ එක හිතක්. දැන් මම පැත්තකටලා ඉන්නවා මට දෙන්නම මතක් වෙනකොට එකවර දෙන්න ගැන මිත්‍රත්වයක් ඇති වෙනවා. ඒක එක සිතක්ද නැද්ද? එක හැඟීමකින් දෙන්නෙකුට මට මිත්‍රත්වයක් ඇති කරගන්න පුළුවන් බෑද? පුළුවන්. නේද? එයි දෙන්නා ගැන මිත්‍රත්වය. තුන් දෙනෙක් පුළුවන්. හතරක් පුළුවන්. හතර දෙනා ගැන මට මිත්‍රත්වයක් තියෙනවා කියලා මම කියනවා. නේද? 15 20ක් 40ක් 50ක් 100ක් 8ක ඉන්න මිනිස්සු. ආ. එහෙනම් මේ ක්‍රමානුකූල වර්ධනය කරොත් ලෝකෙම ඉන්න මිනිස්සු ගැන ඔක්කොම ගැන මිත්‍රත්වයක් ඇති වෙන ගානට හිත හදන්න පුළුවන්මද බැයිද? ඒක පුළුවන්. මම කියන්නේ මේක භාවනාව ගැන විතරයි මම මේ කියන්නේ. ඒකට ඒක පුළුවන්. එහෙනම් මට මම අමාරුවෙන් ක්‍රමානුකූලව මේකට ක්‍රමවේද ගොඩක් කතා කරා. දැන් මේකේ මාතෘකාව නෙවෙයි හින්දා මම කියන්නේ. නමුත් මට අමාරුවෙන් ඒ ක්‍රමවේද පාවිච්චි කරොත් හිමින් සැරේ පුළුවන් ලෝකෙටම සියලු සත්වයන්ට මිත්‍රත්වයක් ඇති වෙන එක සිතුවිල්ලක් උපදවන්න. හරිද? ඒක ප්‍රබල එකක්. ඊට පස්සේ ඒකේ තව තියෙනවා පරීක්ෂා කරන්න ඕන දේවල්. ඔය කොහොම හරි මේ සිතුවිල්ල උපදිනවා මේ සිතුවිල්ල උපදින්නේ මං කරන මෙනෙහි කිරීම හින්දා. මං ඊට අදාළ දේවල් මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරපු දේවල් වලින් මේ වගේ හිතුවිල්ලක් හදාගත්තා. නැවත නැවත නැවත නැවත මෙනෙහි කරොත් මේ සිතුවිල්ල දවසකට ඇති වුණේ මට එක සැරයයි නම් දවසකට දෙසරයක් තුන් සැරයක් ඇති වෙන ගානට හැදෙනවද නැද්ද? හැදෙනවා. තව තව මෙනෙහි කරොත් පැයකට එක සැරයක් දෙසරයක් හැදෙන ගානට එනවද නැද්ද? එනවා. තව තව මෙනෙහි කරොත් විනාඩියකට එක සැරයක් දෙසරයක් හැදෙන ගන්නට වෙනවද නැද්ද? ඒත් මං අතාරින්නේ තව තව තව තව තව තව මෙනෙහි කරනවා මේක. මෙහෙම ගියොත් ළඟ ළඟ ළඟ ළඟ ළඟ ළඟ මේ සිතුවිල්ල එන්න පටන් ගන්නවද නැද්ද? අන්තිමට මොනවා වෙයිද? මේ මේ රවුමේ අරගෙන ගිහින් මේක වැඩියෙන් වැඩියෙන් වැඩියෙන් වැඩියෙන් වැඩියෙන් වැඩියෙන් දැන් මේකම කරලා කරලා කරලා කරලා කරලා හරිද යම් කිසි කෙනෙක් අන්තිමට මොනවා වේද අන්තිමට මේ හිත නවතින්නේ මේ සිතුවිල්ලේ විතරක් නවතිනවා. ඒ කියන්නේ ලෝකෙටම දැන් මෛත්‍රී සිතුවිල්ල සුවයිද රළුයිද? මෛත්‍රී සිතුවිල්ල මහා සුවයක්, මහා ප්‍රීතියක් කියන එකක් නේද? ඒක අපි දන්නවනේ. නේද? මිත්‍රත්වය කියන එක හිතන්න ඕනේ. මිත්‍රයෙක් දැක්කහම ඇත්තටම මිත්‍රත්වය කියන එක අපේ හිතේ උපදිනකොට ඒක ලොකු සමීපයක් වෙන. ඒකයි අපි මිත්‍රයෝ ලං කරගන්න කැමති. නේද? ඒකනේ කැමති. එතකොට ඒ දැන් අපිට හොඳ යාළුවෙක් ගැන ඉතාලම ලෙන්ගත් යාළුවෙක් ගැන මතක් වෙනකොට හරි ළඟ ඉන්නකොට හරි ඇති වෙන සුවදායක තත්ත්වයට අදාළ සිතුවිල්ලකින් මේ එක දිගට ඉන්නව මෙන්න මම හරි මුළු ලෝකේ ගැන ඒ වගේ සිතුවිල්ලකින් මේ ඉන්නවා මොකද කියන්නේ කොච්චරනම් සුවදායක තනියම සුවදායක තත්ත්වයක ඉන්නවද නැද්ද නේද මම නිකන් කියන්නම් ලෝකේ තියෙන ලස්සන රූප, ලස්සන ශබ්ද, ලස්සන ගන්ධ, රස, ස්පර්ශ ධම්ම ඕවා ලබලා මේ වගේ එකක් ලබන්න පුළුවන්. කොහෙවත් බෑ. හරි? එහෙනම් ඒ හිත නවත්ත ගන්න පුළුවන්. මෛත්‍රී හැඟීමේ හිත නවතිනවා. ඒකට කියනවා අප්පනා විප්පනා චේතසෝ අබිනිරෝපණා කිකිදේ වචන ගොඩක් තියෙනවා. එහෙනම් නවත්ත ගන්න පුළුවන්. අන්න ඒ නවත්වා ගැනීමේදී මං අහනවා දැන් මෛත්‍රී සිතේ හිර වෙලා තියෙන්නේ. අන්නේ මෛත්‍රී සිතේ හිර වෙලා තියෙන අවස්ථාවේදී කාමච්ඡන්ද තියනවාද? ව්‍යාපාද තියනවාද? ඒ ව්‍යාපාද සිතුවිලි? තීන මිද්ද සිතුවිලි? උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා නැත. එනම් භාවනාවක් වර්ධනය කිරීමෙන් අර ඔක්කොම යට කරගන්න පුළුවන්. ඒක ඔක්කොම යට කරගන්න පුළුවන්. හරිද? එහෙනම් ධ්‍යාන බලයකදී පංච නිවරණ යටපත් වෙනවා කියන්නේ ඒකයි. හරි. ඒක ධ්‍යාන බලයක් කියන්නේ ඔන්න ඔයගේ රවුමක් කරකවා ගැනීමක්. නමුත් අද කාලීනෝ ධ්‍යාන බල කියලා කියනවා මේක පාටම ඔන්න මොකද්ද එකක් දිහා බලාගෙන නහය දිහා බලාගෙන 1 2 3 4 කියලා ධ්‍යාන අංගනවා කියලා මේ වගේ කිසිම මහන්සියක් නැතුව දැන් මම නිකමට අහනවක් කියන ධ්‍යාන බලේ ප්‍රායෝගිකද නැද්ද ප්‍රායෝගිකයි ලේසිද නෑ කැපකිරීමක් කරන්න ඕනද නැද්ද ඒ කැපකිරීම ලේසි කියලා හිතන්නේ නෑ ලේසි නෑ නමුත් කරන් යන්න යන්න යන්න යන්න බාගෙට බාගෙට බාගෙට කරන් යන්න යන්න යන්න යන්න යන්න යන්න තමන් මේ ලෝකයේ තියෙන සියලු පීඩා වලින් ක්‍රමානුකූලව අත මෙදෙන ගතියක් දැනෙනවා. අපි තුමේ මහ පොළොව පීඩාකාරී කියලා ගින්දර ගොඩක් කියලා. ඒකෙන් ටික ටික ටික ටික ටික ටික ටික අත මෙදෙන ගතිය උඩ යනවා එහෙම නෙවෙයි. හරිද? එහෙනම් මේ දුක් වලින් අත මෙදෙන ගතිය තමන්ට අත්දකින්න පුළුවන් ලෝකයේ තියෙන ක්‍රමානුකූලව තමන් දුක් නැති සුවදායක සිතක උරුමකාරයක් බවට පත් වෙනවා. ඒක කරේ 아무තු සිතක් මේ මේ කොහෙන්වත් ගෙන්නගෙන නෙවෙයි මේ තියෙන සිත සුසර කරා සංගීත භාණ්ඩයක් ටියුන් කරනවා වගේ හරි මේක හරීම කර්මන්නේ හිතක් බවට පත් කරලා තමන්ට අවශ්‍ය විදිහට පාලනය කරගෙන සුවදායකව වාසය කරන අවස්ථාවක් තමයි ධ්‍යාන බලයක් කියලා කියන්නේ. ඒ වෙලාවේදී පංච නිවන සම්පූර්ණයෙන් අරපත් වෙනවා. එහෙමයි ප්‍රශ්න. සත් වගසිත මෙත්සිතින් තෙමා සුවපත් කරන්නට සදහවතුනි අපේ ඒ හිත මේ සිත සෝපත් කරන නාලිකාව තුළින් ඔබේ හිතත් සෝපත් කරන්නට මේ උතුම් වූ ධම් සභා මණ්ඩපයේ වැඩ සිටින අපේ පූජනීය උඩුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ ඔබ යොමු කරන ගැටලු ඔබ යොමු කරන ප්‍රශ්න ඉතාමත්ම මැනවින් ඔබට පහදා දෙනවා. ඉතින් ඔබ නිවසේ සිට ඔබ මේ ප්‍රශ්න යොමු කර අයෙක් නම් ඔබේ නිවසේ සිට දැන් හිතනවා ඇති හරිය මගේ ප්‍රශ්නෙට තමයි මේ විසඳුම දැන් ලබා දුන්නේ මං ඒ විදිහට හැඩ ගැහෙන්න ඕනේ ඒ ආකාරයෙන් දැන් මගේ ජීවිතය සකස් කරගන්න ඕනේ කියලා අපේ ස්වාමීන් වහන්සේ අපිට බොහෝ දෙනා මේ සම්බෝධි විහාරස්ථානයට බෞද්ධ මහාචාර්යලයට පැමිණෙනකොට කියනවා අපි දැන් මේ විදිහට අපේ ජීවිතය හදාගෙන තියන්නේ අපි දැන් අපේ ජීවිතයේ ඉලක්කයක් තියෙනවා අරමුණක් තියෙනවා අතරම අපේ ස්වාමීන් වහන්සේ අපිට මහත් සතුටක් දැනෙන්නේ එතකොට. අතර මෙහෙම මට උනත් ඒ ප්‍රතිචාරය තියෙන දැනෙනවා. ඉතින් ඇත්තටම අපි මේ වෙලාවේ මේ ඒ වගේ දේවල් අපිට දැනෙනකොට අපි බොහෝ වශයෙන් අපිට ඇත්තටම දරණාගම නායක සායනාසේ මතක් වෙනවා. මොකද මේ උන්වහන්සේගේ කැපකිරීමෙන් තමයි අපිට මේ කාරණාව सिद्ध කරගන්න හැමදාම නිවසම පුළුවන් වෙන්නේ. දැන් අපි මේ ශාස්ත්‍රය තුල ඉන්න හින්දා අපිට තේරෙනවා මේක කොච්චර දුර්ලභ කොච්චර අපහසු දැනට අවුරුදු 11කට ඉස්සෙල්ලා මේ වගේ ස්ථානයක් සකස් කරනවා කියන්නේ ඒක මහ පුදුම මේ කැපකිරීම ඒකෙන් තමයි අත්‍තරම අපි යම්කිසි රටේ බෞද්ධ ප්‍රබෝධයක් විශාල බෞද්ධ ප්‍රබෝධයක් ඇති වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේම මේ ප්‍රතිචාර කියන ඒවා ගැනත් අපි කතා කරොත් එක වෙලාවක් හරි මම හිතන්නේ වැඩි දෙනෙක් ලොකු වෙනසක් සිද්ධ කරගෙන තියෙන බව නාලිකාව හරහා අපිටත් කතා කරද්දී තේරෙනවා. ඉතින් අපිත් නිරාමිත සතුටක් වෙනවා මේ නාලිකාවේ කාර්ය මණ්ඩලය වගේම මේ මේ සත්භාවයෙන් සිද්ධ කරලා තියෙන මේ කාරණා හින්දා. එමසම අපි බොහෝ දෙනා සතුටු වෙන්නේ තවත් කෙනෙකුගේ ජීවිතයක් ආලෝකමත් කරලා ඕන්ගේ ජීවිතයේ අයාලේකේ ජීවිතයක් නිවැරදි මම් පෙතකට අරගෙන ඕන්ට ජීවත් වෙන්නට ජීවිතේ කියා දෙන්නට මේ මාධ්‍ය ජාලය තුලින් අපි හැම වෙලාවෙම කටයුතු කරන්නේ. අපේ ස්වාමීන් වහන්සේ ප්‍රත්‍යවේක්ෂා වැඩසටහනේ 12 වන සතිය අපි දැන් මෙලෙසින් ක්‍රියාත්මක කරන්නේ. අපි පසුගිය සති කිහිපය පුරාවටම බොහෝ මාතෘකා යටතේ බොහෝ දේශනාවන් පැවතුවා. ඉතින් අපි මේ වන විට හිතනවා බොහෝ දෙනාගේ ජීවිත දැන් යම්තාක් දුරට හෝ නිවැරදි වෙනසකට ඔවුන්ගේ ජීවිත පරිවර්තනය වෙලා ඇති කියලා. ඉතින් ඊළඟ ප්‍රශ්නේ අපේ ස්වාමීන් වහන්සේගෙන් විමසන්නට කැමතියි අපේ ස්වාමීන් වහන්සේ. කාමච්ඡන්දාදිය යටපත් වීමෙන් විශාල ප්‍රීතියක් සිතේ උපාදාන වන බව ධර්මයේ සඳහන් වෙනවා. මෙසේ වන්නේ කොහොමද අපේ ස්වාමීන් වහන්සේ මේක වෙන්න යම් කිසි සිදුවීමක් සිදු කරන්න ඕනේද? ඒ පිළිබඳව ඔබ වහන්සේ මොන වගේ අදහසක්ද දරන්නේ? ඔව් ඒක මේවා බොහොම ප්‍රායෝගිකයි. අපි අනිත් එක බොහොම හොඳයි මේ කියන්නේ මේ මොකද ප්‍රත්‍යක්ෂා වැඩසටහන තුළ අපි ප්‍රායෝගික තත්යකට තමයි මුහුණ දෙන්නේ හැම වෙලෙම අපි ධර්ම කරුණු වැඩි කතා කරන්නේ නැතුව ප්‍රායෝගික ප්‍රතිකල විමසා බලමින් යම් කිසි සඳුදාංගහවල කියන්නේ මම පැවරුමක් ලබා දෙන එකට පැවරුමක් කියන්නේ මොනවා හරි කරන්න. ඒ කියන්නේ නැත්තම් වැඩක් නැහැ. ඒකින්ද මම හිතන්නේ මේ වගේ ප්‍රායෝගික ප්‍රශ්න ලැබීමත් මේ ඊටාම හොඳයි යම් ආකාරයක ප්‍රායෝගිකත්වයට ළඟා වෙන ගතියක් මේ ප්‍රශ්නත් එක්ක අපිට හිතා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඉදිරියේදී මම හිතන්නේ අපිට සජීවීව මේකට සම්බන්ධ වෙන්න ලැබෙනවා මම හිතන්නේ ජනවාරි 17 වගේ දිනක ඉඳලා එතකොට මීටත් වැඩිය මේක මේ මම හිතන්නේ ප්‍රායෝගික පැත්තකට නැඹුරු වෙනවා සජීවීව අපිට මේ ධර්ම සාකච්ඡාව සිදු කරන්න අවස්ථාව ලැබෙනවා හින්දා. හොඳ අපි ආපු ප්‍රශ්නෙට යන් මේක මේ ප්‍රීතිය විතරක් නෙවෙයි මෙතන විශාල සැපයකුත් උපද්දවනවා. එතකොට මේ උපදින ප්‍රීතිය සැප කියන දෙකම අන්න ඒ தত্ত্বයන් මොනවද කියලා අපි චුට්ටකට හොඳින් විමසමු මේක හරිය පුදුම කාරණාවක් බුදුහාමුදුරු දේශනා කරනවා මේ කියන தත්වයට පත් වෙන තුරු ඕකට කියනවා කාය පස්සද්ධිය චිත්ත පස්සද්ධිය කියලා. ඔය කියන මේ කාමචන්ද ආදී යටපත් වීමෙන් ඇති වෙන ධ්‍යාන මට්ටමම කියලා අපි ගමු. යටපත් වෙච්ච අවස්ථාව කාමචන්ද ආදී කියලා කියන්නේ මම හිතන්නේ මේකේ මේ නීවරණ පහටම කියලායි. නීවරණ යටපත් වීමෙන් ඇති වෙන தත්වයට කියනවා කාය පස්සද්ධිය චිත්ත පස්සද්ධිය කියලා. එතකොට කායපස්සද්ධිය චිත්තපස්සද්ධිය කියලා කියනකොට ඒ අවස්ථාව ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ditta ධම්ම සුඛ විහරණය කියලා. මේක හරි පුදුම කතාවක් කියලා අපි ඒ කියන්නේ මේ ජීවිතයේ සැපයක් විඳිනවා කියන්නේ ඔච්චරයි කියලා කියන්නේ. <laughs> මේ ජීවිතයේ කෙනෙක් සැප විඳිනවා කියන්නේ ඉතින් අපි බොහෝ සැප හොයාගෙන යන අයනේ. එතකොට මම කෙටියෙන් මේක විස්තර කරන්න මම හිතන්නේ අපේ කාල වේලාව පිළිබඳවත් ගැටලුවක් තියෙන හින්දා කෙටියෙන් විස්තර කරනවා. නමුත් මේ ජීවිතේ අපි සැප හොයාගෙන සැප සහ ප්‍රීතිය හොයාගෙන යන අය. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කෙනෙක් සැප සැපයෙන් ඉන්නවා කියන්නේ කියන්නේ ඔන්න ඔය ධ්‍යාන මට්ටමකට ගියාමයි කියලා. ඇයි ඒ කියලා අපි පොඩ්ඩක් බලමු. නිබඳව අපි නිබඳව අපි පීඩිත මානසිකත්වයක ඉන්නවා යම් යම් දේවල් හොයනවා. හරි? අපි හැම වෙලේම උදේ නැගිට වෙලාවෙ ඉඳන් හැන්දෑවේ නිදා ගන්න වෙලාව දක්වාම ඉන්නේ හොය හොය මොන හරි හොයනවා. හොයන්නේ මොනවද? හිතට සතුට උපදින රූප, හිතට සතුට උපදින ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සහ ආදරය ආදී ධම්ම. ඔච්චරනේ හොයන්නේ. අර තිරේ කුරුටු ගන්න මේ ෆෝන් එකේ. ඒ හොයනවා නේද? මොනවද හොයන්නේ? හොය හොයලා ගිහින් නවතින්නේ කොහෙද? නේද අපි හොයනකොට හම්බෙන හම්බෙන ඔක්කොම බලන්නේ. හොයාගෙන හොයාගෙන හොයාගෙන හොයාගෙන හොයාගෙන නවතුනා. මොකද? වැඩි සතුටක් උපදින තැනක් තියෙනවනේ. ඒක දැකලා ප්‍රීතියක් උපදින තැනක් තියෙනවා. එතන නවතිනවා. නැවත ඉතින් ඒක දිහා බලාගෙන ඉන්නවා. නේද? හැම වෙලෙම හොයනවා. ඒ වගේම ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් හොයනවා. මේවා හොයනකොට ප්‍රීතිය උපදින ඒවා නැති වෙනකොට පීඩිතයි. එහෙම. හරිද? එතකොට අපි කියනවා මට අද පාළුයි මට අද කරන්න යන දැන් බලන්න අපි ළඟ ඉන්න අයත් එක්ක අයින් වෙලා හැම ඉඳුණොත් එහෙම අපි කියනවා පාළුයි අමාරුයි ඒ වගේ කතන්දර ගොඩාක් තියෙනවා. එහෙනම් මට ඉන්න බෑ කියයි. ඒක හොඳටම තේරෙන ස්පිතාලෙක එහෙම නැවතිලා ඉඳුණොත් එහෙම එන්නේ කොයි වෙලාවද එන්නේ කොයි වෙලාවද කියලා. ඒ මොකද කොච්චර සැප පහසු කාමරයක් ඔය ස්පිතාලෙක දුන්නා කියනකොට කිසිම කෙනෙක්ව දකින්නේ නැහැ මොකක්වත් නැහැ. ඉඳීද? ඒ දැයි ගෙදරෙන්ට ගෙදරෙන්ට. මොකද ඒ ඒක තමයි කාමච්ඡන්ද. එතකොට මේවා හින්දා අපි හරි බරකින් ඉන්නේ. අපි කැමති ඔක්කොම ඕනේ. නමුත් අර මං කිව්වා වගේ භාවනාවකදී මේ කාමච්ඡන්දය කියන එක යටපත් වෙනවා කියන්නේ ඒක හරි පුදුම වැඩක්. උස්සගෙන ඉන්න බරක් බිම තිබ්බා වගේ. හරිද? මේකට මම ලස්සන උදාහරණයක් කියන්නම් අපි මොකද කෙලින්ම අපි ඍජුවම ගමු රාගය කියලා එකක් ගැන. රාගික හැඟීමකින් ශරීරයක් ශරීරයක අවයවයක් ඒ කියන්නේ මේ අතක් කකුලක් මූණක් පවා දැකීමේ ආසාවකින් පෙළෙන මිනිස්සු. ඒතර හැම වෙලෙම කොහේ හරි මොකක් හරි දැකීමේ අරමුණකින් තමයි ඉන්නේ. ඉතින් ඒ එන්නේ එහෙම අරමුණකින් ඉන්න කෙනාට එක මොහොතක සිතවිල්ලක් උපදිනවා මේ ලෝකේ කිසිමම කිසි ලෝකේ රාග අරමුණෙන් අරමුණු වෙන කිසිම ශරීරයක් නැහැ. හිතන්න පොඩ්ඩක්. ඒ කියන්නේ අහෝසි ඒ මොහොතට මේක මේ නිවන් දැකලා නෙවෙයි. අද ඔය කියන කාමචන්ද යටපත් වෙච්ච වෙලාව කියලා කියන්නේ එයාට මේ රාග සිතකින් කිසිම ඒ කියන්නේ අවශ්‍යතාවය නැහැ. ඒ මොහොතේ දැකීමේ අවශ්‍යතාවය දැකීමේ ඡන්දය නැහැ කියන්නේ මේ ලෝකේ කවුරුවක්වත් අරමුණු වෙන්නේ නැහැ. අද අපි ඊටාම රූමත් නළුවෙක් හරි නෙලියෙක් හරි ගන්නකො ඒ අරමුණු වෙන්නේ නැහැ. ඒක රාගසිතින් අරමුණු වෙන්නේ නැහැ. ඒ පැත්ත අහවසියලා. ඒක අර තිබ්බ බර සම්පූර්ණයෙන් බිමින් බහා තැබීම. හරි තිබ්බ පීඩනයක් තිබුණා නම් තිබ්බ අපහසුවක් තිබුණා නම් මානසික වේගයක් තිබුණා නම් ඒ ඔක්කොම බිමින් තැබීම. ඒකත් එක්ක උපදින්නේ විවේකය නිසා උපදින මේ වෙනකම් විවේකයක් නැහැ හොයනවා හොයනවා හොයන මේ හිත හොයනවා හොයනවා හොයනවා හොයන හැම වෙලෙම හොයලා. ඒකට හරි වෙහෙසයි ඔය කිව්වට. අපි ස්ට්‍රෙස් කියන්නේ ඒකටද? හරිද? හොයලා හොයලා ඇති වෙලා. අන්තිමට ඔය කම්පියුටරේ හරි දුරකථනේ හරි බිමින් තියන්නේ ඇති වෙලා. මිනිස්සු. නෑ කරගන්න දෙයක් නැතුව. හරි එහෙනම් එහෙම වෙහෙස වෙලා ඉන්න මේ මනස එකපාරටම ලොකු පීඩනයකින් නිදහස් වෙනවා. ඒකත් එක්ක විවේකයෙන් හින්දා ලොකු ප්‍රීතියක් උපදිනවා. හරිද? ඒ ඒක තමයි ප්‍රීතිය උපදින විදිය. මම අඩුව සම්පූර්ණ කරන්නම්. ඊටාම යම්කමින් මම හිතන්නේ අපිට යම් කිසි කාලයක් තියෙනවද තව අවසන් නේද? ඔව් එතකොට මේ කායික කය කය කියන එක සම්පූර්ණයෙන්ම හැම වෙලෙම අපිව දුකට පෙරලනවා. අපි කොච්චර සැප තරකින්ද හැදුවත් කොච්චර සැප පුටු හොයාගෙන ඉඳගත්තත් නැවත දුකටපත් කරනවා මේ කය. ඒ කය දැනෙන හින්දා හුස්ම දැනෙන්නේ නැහැ කියලා හිතයි කර්මණකට ආවොත් ඒ වගේ අර මං කිව්ව මෛත්‍රිය වගේ අදහසකින් එක අරමුණක රැඳුනොත් කය දැනේද? කය දැනෙන්නෙම නෑ කියන්නේ පුදුමාකාර සැපයක් ඒක. හිතන්න ලෑලි පුටුවක ඉඳ ගන්නවටද කුෂන් පුටුවක ඉඳ ගන්නවටද සැප? දැනෙනවා අඩු හින්දා. ඇයි අපි රිමෝට් කන්ට්‍රෝල් එකක් හොයන්නේ? නැගිටලා ගිහිල්ලා channel එක මාරු කරලා ඉන්න ගියාම දැනෙන හින්දා. කැරගෙන පුටුවක් හොයන්නේ නේද? මේ පැත්තේ තියෙන දේවල් ගන්න හැරෙලා මේ නැගිටින්න ගියාම දැනෙන හින්දා. නොදැනී ඉන්නවනම් සැපයි. නොදැනෙනම ඉරියව්වක් තමයි ඔය කියන හිතේ කර්මණක රැඳෙනවා කියන්නේ. ඒ කියන්නේ කයෙන් ලැබෙන කිසිදු පීඩාවක්වත් හිතෙන් ලැබෙන කිසිදු පීඩාවක්වත් නැති ප්‍රීතිය සැපය සහිත මහා වටිනා අවස්ථාවක් මේ ජීවිතයේ මේකේ තියෙන වටිනාකම උතෙන්ට ලං වුණා කියන කියන්නේ නිවන් දකින්න පවා විශාල අරමුණක් අරමුණකට යන්න පුළුවන් අවස්ථාවක් ලැබෙනවා. ඉතින් ආඩම්බරෙන් ජීවත් වෙන්න පුළුවන්. අනිතක ඒ ලැබෙන ප්‍රීතිය අතුලාන්තයෙන් ලැබෙන ප්‍රීතිය. එතකොට ඇත්තම කියනවා නම් මම කියන්නේ මේ හිතේ හිතේ දුක තියෙනකොට මූණ අනිත් පැත්ත හැරෙනවනේ. ඒව රූපලාවන්‍ය වලින් රාවණගාර වලට කියලා හදන්න පුළුවන්. වැයා කොච්චර හදුවද මේක අනිත් පැත්ත හැරෙනවා නිකන් බෑ බෑ වගේ යනවා හරිද නමුත් හැබැයි අවසානයේදී වෙන්නේ මොකද්ද මෙවැනි ප්‍රීතියක් හිත ඇතුලේ උපදින්න පටන් ගත්තාම ඒ මුහුණ වල ලොකු ප්‍රබෝෂර බවක් ආකර්ෂණීය බවක් මේ හරිම අපූර්වත්වයක් තියෙනවා ඉතින් ඒ හැම පැත්තකම යාගේ ජීවිතය ලොකු මේ සැනසිරිදායක තත්ත්වයකටපත් වෙනවා ලෝකයේ අනිත් අය හින්දා දුක් විඳින කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ මම හිතන්නේ හොඳ කඩේමක තමයි අපි සාකච්ඡාව නවතින්නේ කියලා. එහෙමයි. අද දවසේ අපට ලැබී ඇති කාලය මෙලෙසින් නිමවනවා. ඉතින් කාලය කියන දේ ඔබටත් මටත් කිසිවෙකුටවත් නවත්තන්න බෑ. ඉතින් හොඳ දේවල් කතා කරද්දී ගතවන කාලය අපිට දැනෙන්නේ නැහැ. දින දවසේ ප්‍රතිවේක්ෂා වැඩසටහන වෙනුවෙන් Tamanගේ ධන පරිත්‍යාගය කරමින් දායකත්වයේගෙන කටයුතු කරන ඒ සදැහැති පිරිසට පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරන්නට ගෞරවනීය ස්වාමින් වහන්සේට මේ මොහොතේදී මා ආරාධනා කරනවා. අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වයේ වශයෙන් සඳහන් කරලා තියෙන්නේ නිසාදිකා අසන්ති චූලනී රණෝදි අංජුලා නලින් සචේන් දිවංක ඇතුළු මිතුරු මිතුරියන් පිරිස කියලා සඳහන් කරලා තියෙනවා. අරමුණු වශයෙන් තියෙන මහා ප්‍රබල අරමුණක් සියලු සත්වයන්ගේ නිර්වාණ සෝය පිණිස කියලා තියෙන්නේ. ඉතින් මේ අත්තන් යම් කිසි ආකාරයක හොඳ අරමුණ මොකක්ද කියලා දැනගෙනයි මේ කටයුතු කරන්නේ. ඉතින් අපි නමුත් ප්‍රාර්ථනා කරනවා සුජීවත්ව වාසය කරන හැම දිනාටම මෙවැනි ධර්ම දානමය පුණ්‍ය කර්මයක් ලබා දුන්න මේ පින්වන්ත කල්‍යාණ මිත්‍ර මිතුරියන්ට සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. මේ පරිලෝකියත් අන්න මේ පින් අනුමෝදන් වේවා. හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්න මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සදහවතුනේ පංච නීවරණ ඇසුරෙන් ඔබ වෙත ගෙනෙන්න තේදුණු ඒ උතුම් සදහම් කතිකාවත අපි මෙලෙසින් අද දවසේ නිමා කරනවා. අද දවසේ මේ උතුම් සදහම් කතිකාවතට Tamanගේ දායකත්වයෙන් කටයුතු කළේ නිෂාතිකා අසන්ති චූලනී රණෝදී අංජුලා නලින් සචේන් දිවංක ඇතුළු කල්යාණ මිත්‍ර පිරිසක් විසින් ඉතින් ඔවුන්ටත් පුණ්‍යානුමෝදනා පූර්වක ස්තුති පුද කරමින් ඔබටත් ප්‍රතිවේක්ෂා වැඩසටහනේ පැන නගින ගැටලු පිළිබඳව කරන්නට පුළුවන් ලියන්න අප වෙත නිෂ්පාදක ප්‍රතිවේක්ෂා වැඩසටහන බෞද්ධ සමාජාලය ආචීසී නායක මාවත කොළඹ හත අපේ ලිපිණයට. ඒ සිහිපත් කිරීමත් සමගින් අද දවසේ මේ උතුම් සදහම් කතිකාවතර වැඩම කරන්නට යෙදුණු කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති වැවුඩ දොඩම්තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසනාධිපති කම්මට්ටානාචාර්ය විනයාචාර්ය විද්‍යාවේදී පූජනීය උඩදුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට තවත් চিරාත් කාලයක් මේ උතුම් ලක්තිරණේ මේ උතුම් සම්බුද්ධ ශාසනය රැකගන්නට සම්බුද්ධ ශාසනයේ උන්නත වෙනමින් කටයුතු කරන්නට නිදුක් නිරෝගී වඩ වඩන්නට ශක්තිය ධෛර්යය වරම වාසනාව ලැබේවා යපි ප්‍රාර්ථනා කරනවා එසේනම් හෙට දවසේ සුපුරුදු ලෙසින් ප්‍රතිවේක්ෂා සමාජ කතිකාවත පංච නීවරණය සුරෙන් කෙරෙන සමාජ කතිකාවත ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට බෞද්ධ ආරූප වාහිනිය නුලැසනටට ඒ වගේම බෞද්ධ ආගමන් විදුලියෙන් රාත්‍රී 10ට ඔබට හැකියාව ඉඩ අවකාශය ලබා දෙන්නට සූදානමින් අද දවසේ ප්‍රතිවේක්ෂා වැඩසටහනේ සදහම් කතිකාවත මෙලෙසින් නිමවටපත් කරනවා. ඔබ සැමට සුවයහපත් වූ හෙට දවසක් වේවා.